යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති ඉමානිකෝ භික්කවේ චත්තාරි සෝතාපට්ටි අංගානි සද්ධාවන්ත පින්නතුනේ හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කලුතර දොඩංගොඩ වෑවලගොඩ 299 B නිවසේ පදිංචි දැනට ඇමරිකාවේ රැකියාවෙහි නියුතු කොඩිපිලි ආරච්චිගේ දිමුතු දර්ශන පුතණුවන් හා මව්පිය සහෝදරයන් විසින් පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ශ්‍රී ලංකාව සහ ලෝකවාසී සියලුම දෙනාට ධර්ම අවබෝධය ලැබේවා මාර්ගඵල අවබෝධය සඳහා මේ ධර්ම දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම ඒ තුලින් ජනිත කරගන්නා වූ කුසලය මීට වසර 3කට පෙර අභව ප්‍රාප්ත ලිලිනෝනා හෙට්ටිආරච්චි මිත්තණියටත් වසර 11කට පෙර පරලෝ සැපත් කේ.ඒ. බෙම්පිසිඤ්ඤෝ මුත්තනුවන්ටත් කේ.ඒ. ජෝචප්පුහාමි බේබිනෝනා වීරක්කොඩි කරුණාරත්න හෙට්ටිආරච්චි නිමල් පතිරණ ඇතුළු මිය පරලෝ යන්නට එදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් කිරීමේ අරමුණත් මූලික කොටගෙනයි අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන අද සිදු කරන මේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට දායක පින්නතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ මේ භවයේදීම සෝවාන් ඵලයට පත්වීම සඳහා කල යුතු දේ කුමක්ද කියලා පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේහි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන වටිනා සූත්‍ර දේශනාවක් අංග සූත්‍රය හැටියට මේ සූත්‍රය දක්වලා තියෙන්නේ සෝවාන් ඵලයට පත්වීම සඳහා අපේක්ෂා කරන කෙනෙකුට ඒ අපේක්ෂාව සඵල කරගන්නට වැඩි දියුණු කරගත යුතු ගුණාංග හතරක් තමයි මේ සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ. අපි මූලික වශයෙන්ම තේරුම් ගන්නට ඕන මේ ජීවිතයේදීම නිවන් දකින්නට දරන ප්‍රයත්නය ඊ타ත්ම ප්‍රශංසනීයයි. නමුත් ඒ අපේ උත්සාහය සාර්ථක වෙන්න අපි වටහා ගත යුතු මූලික කරුණු කිහිපයක් තියෙනවා. එයින් පළමු කාරණය තමයි මට මේ ජීවිතේ නිවන් දකින්න ඕන, මට මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න ඕන කියලා අපි කොතෙක් හිතුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන මම කියලා කෙනෙක් නැහැ. සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, ආත්මයකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ. ඒ සියල්ලක්ම අපේ මනසේ අපි ගොඩනගාගෙන තියෙන වැරදි සංකල්ප සමූහයක් පමණයි. ඉතින් එහෙමනම් දැන් මේ ජීවිතේ අපි නිවන් දකින්නට උත්සාහ කරනවා කියලා මම කියලා කෙනෙකුත් නැතිනම් සත්වයක් පුද්ගලයෙකුත් නැතිනම් මට මොකද්ද කරන්න පුළුවන්? එතකොට මම කියලා කෙනෙක් නැත්තම් ඒ සම්බන්ධව මට කළ හැකි කිසිවක් නැහැ. එහෙමනම් කොහොමද මේ වැඩේ කෙරෙන්නේ? එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපි සසර දිගින් දිගට පවතිමින් අපාගාමී මාර්ගයට යොමු වෙනවද එහෙම නැත්නම් ස්වර්ග මාර්ගයට යොමු වෙනවද එහෙම නැත්නම් විමුක්ති මාර්ගයට යොමු වෙනවද කියන මේ පාරවල් තුනෙන් කවර පාරකද අපි යන්නේ කියලා තීරණය වෙන්නේ පාරවල් තුනක් කියලා ගත්තට ඕනනම් අපිට ඒක දෙකක් හැටියටත් හඳුනා ගන්නට පුළුවන් අපි නැවැත්ම සඳහා යනවද පැවැත්ම තුල සැප දුක් විඳින්මින් පවතිනවද ඉතින් මේ මාර්ග දෙකෙන් කොයි පැත්තටද කවර දිශාවටද අපි ගමන් කරන්නේ කියලා තීරණය වෙන්නේ මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන රටාව අනුවයි ඒක සංසාර ප්‍රවෘත්තිය සඳහා හේතු වෙන සාධකවලට අනුව මොකද නාම රූප ධර්ම සමූහයක්නේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ නාම රූප ධර්ම වලින් සංසාර පැවැත්මට උදව් වෙන ආකාරයට නම් මේ ධර්ම ගොනු වෙන්නේ මම මේ ජීවිතේ නිවන් දකිනවා මම රහත් වෙනවා මම සෝවාන් වෙනවා කියලා කොතෙක් අපි සංකල්ප ගොඩ නැගුවත් ඒ සංකල්පය පළ දරන්නේ නැහැ සාධක ගොඩ නැගෙන්නේ පැවැත්ම සඳහා එතකොට එහෙමනම් අපි නැවැත්ම සඳහා මේ භව ගමන නිමා කිරීම සඳහා අපි උත්සාහ වෙන උත්සාහවත් වෙනවා කියන එකේ තේරුම ඒකට අදාළ සාධක අපි નિවරදිව හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන මේ නාම රූප ධර්මයන් අන්‍යෝන්‍ය වශයෙන් පටිච්ච සමුප්පන්නව ක්‍රියාත්මක වෙන රටාව. එතකොට මේ රටාව කොහොමද ඒ අවශ්‍ය දිශාවට හසුරුවන්නේ? ඒ සඳහා මූලික වෙන්නේ ප්‍රධාන වෙන්නේ කවර කාරණාද? මේවා අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. තේරුම්ගෙන ඒ කියන සාධක ගොඩනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායෙහිම දැක්වෙන වාසිජට්ඨෝපම සූත්‍රය මේකට ඊටාම ලස්සන උපමාවක් දේශනා කරනවා. කිකිලියකට විතර 10ක් 12ක් දීලා රකින්න සලස්සන. එතකොට මේ කිකිලි කල්පනා කරනවා මේ පැටව් ටික ඉක්මනට එළියට එනවා නම් හොඳයි කියලා. ඉතින් එහෙම මේ කිකිලිය කල්පනා කළා කියලා ප්‍රාර්ථනා කළා කියලා කිකිලියගේ ඕනෑකමට පැටවු ටික ඉක්මනින් කටුව කඩාගෙන එළියට එන්නේ නැහැ. එතකොට ඒ කිකිලිය තවදුරටත් කල්පනා කරනවා ඉක්මනට මේ පැටවු ටික එළියට ගන්න ඕන කියලා හොටෙන් හරි එහෙම නැත්නම් නිය පිටින් හරි අර බිත්තර වලට ඇනලා ඒවා පුපුරවන්න පුළුවන් ඉක්මනට පැටවු ටික එළියට ගන්න. එහෙම වුණොත් වෙන්නේ අර මෝරපු නැති බිත්තර වල ඇතුලේ තියෙන බිත්තර යුස ටික සාරය බහැරට ගලාගෙන ගියාම අවසානයේ පැටියක් නැහැ, බිත්තරෙත් නැහැ. ඉතින් එහෙමනම් මොකද්ද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉක්මනට පැටියා එළියට එනවා නම් හොඳයි කියන ප්‍රාර්ථනාව තිබිච්ච පමණට එහෙම බිත්තර වලින් පැටව එළියට එන්නේ නැහැ. ඒක කෙරෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි අර බිත්තරේ ඇතුලේ තියෙන ඒ පැටියා සැකසෙන්නට අවශ්‍ය සාධක ටික වඩා ශක්තිමත් වෙලා මෝරලා මුහුකුරා ගිහිල්ලා පැටියෙක් නිර්මාණය වෙන තැනට අවශ්‍ය සාධක ටික ගොඩනගන්න. ඒකට අවශ්‍ය ප්‍රධාන සාධකේ තමයි සංසුන්ව අර කිකිලිය වැඩි වේලාවක් ඒ බිත්තර ටික රත් කරන්නට රකින්නට කටයුතු කිරීම. එහෙමනම් ඉක්මනින් පැටව ටික එළියට ගන්න ඕන කියලා කලබල වුණයි කියලා ඒක කරන්න බෑ. කලබල වුණොත් දෙකෙන් එකක්වත් නැති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ පස්සේ හරි පැටියෙක් ගන්නට තියෙන ඉඩ නැති කර ගන්නට පුළුවන්. එහෙමනම් කලබල නොවි බොහොම සංයමයෙන් ඉවසීමෙන් යුක්තව අදාළ කාර්ය කරන්නට ඕන. පැටියා මෝරන්නට අවශ්‍ය සාධක ටික ගොඩනගන්න ඕන. ඒ සාධක ටික ගොඩනැගුවොත් කිකිලි අපේක්ෂා කළත් නැතත් ඇතුළත පැටියා මෝරනවා. එහෙම මේරුවට පස්සේ කිකිලි 아무තුවෙන් වෙහෙසෙන්නට ඕනේ පැටියා විසින්ම හොටෙන් හරි නියෙන් හරි ඇනලා අර බිත්තරය පුපුරවාගෙන බිත්තර කටුව පුපුරවාගෙන ඒ පැටියා විසින්ම එළියට එනවා. එතකොට මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ කුමක්ද දේශනා කරන්නේ මේ ලෝකයේ සෑම දෙයක්ම හේතුඵල ක්‍රියාවලියක්. හේතු ප්‍රත්‍යයන්ට අනුව තමයි දේවල් සිද්ධ වෙන්නේ. කාගේවත් රුචි අරුචිකමට නෙමෙයි. ඒ රුචි අරුචිකම කියන එකත් අවශ්‍යයි. ඒකත් අර හේතුන් අතර එකක්. කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ කරුණු ගත්තාම චිත්ත නියාම. අපි සිතන විදිහ, ඒ සිතන විදිහ මේ හේතුන් අතර එක හේතුවක්. අපි ගොඩනගන්නා වූ කුසල අකුසල කර්ම ශක්තිය ඒවා මේ හේතුන් අතර තවත් එක් සාධකයක්. අපි ගොඩනගන භෞතික සාධක ඒවා තවත් එක් සාධකයක්. මේ විදිහට යමක් ක්‍රියාත්මක වෙන්න අදාළ සාධක ටික හරියට හඳුනාගත්තාම අපි පරිස්සමින් ඒ අදාළ පරමාර්ථය ගොඩනගන්න අවශ්‍ය විදිහට ඒ සාධක හසුරවන්නට එතකොට ඒක ධර්මයේ හඳුන්වනවා කෞසල්‍ය හැටියට. කෞසල්‍ය කියලා කියන්නේ දක්ෂතාවය. යම් පරමාර්ථයක් සාධනය කරගන්න පුද්ගලයෙක් සතුව දක්ෂතා තුනක් තියෙන්නට ඕනේ. ඒක හඳුන්වන්නේ ත්‍රිවිධ කෞසල්‍යයි කියලා. ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය සහ උපාය කෞසල්‍ය. ආය කෞසල්‍යයි කියලා කියන්නේ ඒ පරමාර්ථය සඵල වෙන්නට ඕන කරන සාධක ටික මොනවද කියලා හාත්පසින් ඒවා ඉගෙන ගන්නවා. දැන් අපි අපේක්ෂා කරන්නේ සෝවාන් ඵලයටපත් වෙන්නට නම් ඒ සෝවාන් ඵලයටපත් වීම සඳහා අවශ්‍ය සාධක මොනවද කියලා අපි හාත්පසින් සොයලා විමසලා අහලා දැනගෙන ඊට පස්සේ ඒවා ටික ටික පුහුණු කරනවා. ඊළඟට දෙවෙනි කාරණය තමයි ඒ සෝවන් ඵලයට යන ගමනේදී බාධක ධර්ම මොනවද? ඒක තමයි අපාය කෞශල්‍ය කියන්නේ. ආය කෞශල්‍ය කියලා කියන්නේ අවශ්‍ය සාධක, ඒ කියන්නේ කාර්ය සඵල වෙන්නට අවශ්‍ය වෙන සාධක හඳුනා ගැනීම. අපාය කෞශල්‍ය කියලා කියන්නේ ඒක ව්‍යර්ථ වෙන්නට, ඒකට බාධා වෙන්නට අදාළ වෙන කාරණා මොනවද? ඒව හොඳට හොයලා තේරුම් ගන්නට ඕන. අපිට සෝවාන් ඵලයටපත් වෙන්න බැරි වෙලා තියෙන්නේ කවර හේතු නිසාද? කවර ප්‍රත්‍ය නිසාද? එහෙනම් එතෙන් පටන් අපේව හරියට තේරුම් අරගෙන අහලා කියවලා හිතට අරගෙන අවබෝධ කරගෙන ඊට පස්සේ අපි ටිකෙන් ටික ඒවා ප්‍රහාණය කිරීමේ යම් ප්‍රයත්නයක යෙදෙන්නට ඕන. ඊළඟට තුන්වෙනි කාරණය තමයි උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍ය කියලා කියන්නේ බාධකේ මතුවෙන තැන බාධකේ හඳුනාගෙන එය දුරු කළ හැකි ක්‍රමය කුමක්ද කියලා අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වෙන්නට ඕන. සාධකයේ අවශ්‍යතන හඳුනාගන්නේ සාධකයේ මතු කරන්නට ස්ථානෝචිතව අපි ක්‍රියා කරන්න ඕන කොහොමද කියලා අපි දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම අවස්ථාවෝචිතව බාධක දුරු කරමින් සාධක අවදි කරමින් පරමාර්ථ සාධනයේ තෙක් අපට උපක්‍රමශීලීව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් එය හඳුන්වනවා උපාය කෞශල්‍යය කියලා. එතකොට මෙන්න මේ කෞශල්‍ය තුන තියෙන කෙනෙකුට විතරයි ලෝකෝත්තර අර්ථයක් හෝ ලෞකික අර්ථයක් හෝ සාධනය කරගන්නට පුළුවන්. ඒ කියන්නේ මම නිවන් දකින්නට ඕන, සෝවාන් වෙන්නට ඕන කියලා හිතන ලෝකෝත්තර පරමාර්ථය සාධනය කරගන්න පුළුවන් වෙන්නේ ඔය ක්‍රම තුනට කරුණු හඳුනා ගන්න අයටයි. ලෞකික වශයෙන් මම රජ වෙන්නට ඕන මම ව්‍යාපාරයකින් දියුණු වෙන්නට ඕන මම අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළට යන්නට ඕන මම මේ මේ කුසලතාවයන් දියුණු කරගන්නට ඕන කියලා යම් කෙනෙක් ජීවිතේ ලෞකික පරමාර්ථ ඇති කරගන්නවා නම් ඒ පරමාර්ථ කොතෙක් දුරට ජය ගන්නවද කියලා තීරණය වෙන්නේ ඔය කෞශල්‍ය තුන තියෙන ප්‍රමාණයටයි දැන් එහෙමනම් අපි තේරුම් ගන්නට ඕන අපට අවශ්‍ය වෙන්නේ මේ ජීවිතයේ සෝවාන් ඵලයටපත් වෙන්නට නම් මේ කරුණු ඊට අදාළව අපි පැහැදිලි කරගන්නට ඕන. එතකොට මූලික වශයෙන් අපි තේරුම් ගන්න ඕන අපේ පරමාර්ථය මොකද්ද? සෝවාන් ඵලය. සෝවාන් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ කුමක්ද? දැන් අපි හුඟක් දෙනෙකුට ඒක අනිත් අයට විතරක් නෙමෙයි අපට වුණත් පැවිදි වෙච්ච මුල් අවදියේදී අපේ මනසේ වුණත් තිබිච්ච එක්තරා වැරදි අදහසක් තමයි දැන් මේ අවශ්‍ය දේවල් කරගෙන කරගෙන යනකොට යම් අවස්ථාවක අපට සෝවාන් ඵලය ලැබෙනවා. අපි නිවන් දකිනවා. ඒක හරියට අර රැකියාව කාලයක් කරගෙන යනකොට එහි වර්ෂ මෙච්චර ගාණක් පැරණි වුණාට පස්සේ එතනත්තාට උසස් වීම ලැබෙන්නේ. අන්න ඒ වගේ සංකල්පයක් තමයි අපේ ඔළුවේ තියෙන්නේ. දැන් මේවා මෙහෙම කරගෙන කරගෙන යනකොට අපිට ප්‍රතිඵල ලැබෙනවා වගේ එකක්. එහෙම එකක් නෙමෙයි නිර්වාණගාමිනී මාර්ගය කියලා කියන්නේ අපි නිවන් දකිනවා කියලා කියන්නේ කෙලස් ප්‍රහාණය කරනවා කියන අර්ථයයි. ඒතර සෝවාන් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ අපිට යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනව නෙමෙයි අපි ළඟ දැනට තියෙන දුර්වලකම් ප්‍රධාන දුර්වලකම් කිහිපයක් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙනවා. එහෙනම් අපි දැන් මේ සෝවාන් ඵලයටපත් වෙනවා කියලා කරන්න උත්සාහ කරන්නේ අපි ළඟ දැනට තියෙන දුර්වලකම් තුනක් හරියට හඳුනාගෙන ඒවා දුරු කරන්නට වෑයම් කිරීම. ප්‍රධාන දුර්වලකම තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන මේ දුර්වලකම් තුන නැවත සසරේ කවදාවත් ඇති නොවන විදිහට අපේ මනසින් අහෝසි කරන්න පුළුවන් නම් තමයි අපිට අපේ පරමාර්ථය සාධනය කරගන්නට පුළුවන්. ඉතින් ඒවා නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට කලින් తాවකාලිකව හරි ප්‍රහාණය කරන විදිහ අපි ඉගෙන ගන්නවා. මොකද කෙලස් දුරු කරන ක්‍රම තුනක් තියෙනවා. තදංග, විස්කම්බන, සමුච්ඡේද වශයෙන්. තදංග කියලා කියන්නේ తాවකාලිකව කෙලස් දුරු කිරීම. දැන් අපේ මනසට කෝපයක් මතුනොත් ඒ කෝපය ඒ වෙලාවෙම උත්සාහ කරලා කොහොමද අපි දුරු කරගන්නේ? ඒක ඉබේ දුරු වෙනකන් බලා ඉන්න එක නෙමෙයි. ඒ කෝපය මතුවීමේ හේතු සාධක මොනවද? ඇයිද මම තරහ ගන්නෙ? මට තරහ නොගෙන ඉන්න බැරිද? තරහ නොගෙන ඉන්න මනස හසුරවන්න ඕන කොහොමද? මේක දැනගෙන මනස ඒ සඳහා ක්‍රියාත්මක කරවන්න එහෙම නැතුව අපේ අපි නොදැනුවත්වම ඒවා අපට අත්පත් වෙන්නේ නැහැ. දැන් සමහරු සමහර වෙලාවට භාවනාව සම්බන්ධව කතා කරනකොට සමහර කෙනෙක් කියන අය තමයි හාමුදුරනේ මේ මම ටික වෙලාවක් භාවනා කරගෙන යනකොට ඔන්න මොකක්වත් අරමුණු දැනෙන්නේ නැතුව ගියා ඊට පස්සේ මොකක් වුණාද කියලා දන්නේ නැහැ කාලය වේලාව දන්නෙත් නැහැ සිදුවෙච්ච දේ මොකක්වත් දන්නේ නැහැ ඊට පස්සේ ඔන්න පැයකට විතර පස්සේ ආපහු එකපාරටම නිින්දෙන් අවදි වුණා වගේ අවදි වුණා හැබැයි නිින්ද ගිහිල්ලත් නැහැ මොකක්වත් දැනුනෙත් නැහැ දැන් එතකොට මෙහෙම මොකක්වත් දැනෙන්නෙත් නැතුව මොකක්වත් දන්නෙත් නැතුව වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මාර්ගඵල ඒක හරියට දැනගෙන හරියට තේරුම් අරගෙන තමන්ගේ මනසේ දුර්වලකම් මතුවෙන හැටි හඳුනාගෙන ඒවා උපක්‍රමශීලීව අපි දුරු කරන්නට පුහුණු වීම තුලයි මේ ගුණාංග වර්ධනය එහෙමනම් අපි තේරුම් ගන්නට ඕන මෙතන අපිට පැහැදිලිව දැනගෙන තේරුම් අරගෙන සති සම්පජඤ්ඤයෙන් යුක්තව වීර්යෙන් යුක්තව කරන්න වැඩ කොටසක් තියනවා කියන කාරණය අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන. ඒක අහම්බෙන් ලැබෙන ඉබේ ලැබෙන මොම කරගෙන කරගෙන යනකොට යම් අවස්ථාවක ලැබෙන දෙයක් නෙමෙයි. අපි දැනගෙන උත්සාහයෙන් පුහුණු කරන තරමටයි මේ කාර්ය සාධනය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරන ප්‍රධාන කරුණක් තමයි ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදා. සබ්බාසෝ සූත්‍රේ පටන් ගන්නකොටම බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි දැනගෙන දැකගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් අයට පමණයි මේ කෙලස් ප්‍රහාණය කිරීම ගැන මම දේශනා කරන්නේ. ජානතෝ පස්සතෝ. දන්නා වූ දක්නා වූ තැනැත්තා. දැනගන්නටත් ඕන ඒක දැකගන්නටත් දැකගන්නවා කියලා කියන්නේ සති සම්පජාඤ්ඤය. එතකොට තමන්ගේ මනසේ කෝපය මතුවෙනවා කියලා දැනගන්නටත් ඕන. ඒ කෝපය මතුවීමේ හේතුප්‍රත්‍ය දැකගන්නටත් ඕන. දැකගෙන ඒක දුරු කරන්නට දක්ෂ වෙන තැනැත්තෙකුට විතරයි ඒ ක්ලේශය දුරු කිරීමේ කෞශල්‍ය දියුණු කරගන්නට පුළුවන්. දැන් එතකොට අපි දීර්ඝ කාලයක් ওই විදිහට తాවකාලිකව ඒ දුබලකම් දුරු කරන්න පුහුණු වෙන්න ඕන. අපේ මනසේ මාන්නයක් මතුවෙනකොට ඊර්ෂ්‍යාවක් මතුවෙනකොට නොසතුටක් මතුවෙනකොට ශෝකයක් මතුවෙනකොට දුකක් මතුවෙනකොට පසුතැවීමක් මතුවෙනකොට මාන්නයක් මතුවෙනකොට අලසකමක් මතුවෙනකොට එතකොට ඒකට වහල් වෙලා පස්සේ භාවනා කරන වෙලාවේ ඒක දුරු කරනවා කියලා ඉන්න කෙනෙකුට අර තමන්ගේ අපේක්ෂාව සඵල කරගන්න බෑ ඒ සඳහා ඒ මොහොතේම මම කොහොමද මම කෙලස් දුරු කරන්න යන කෙනෙක්. මම කෙලස් නසන්න යන කෙනෙක්. මම සිත කෙලසුන්ගෙන් මුදවා ගන්නට ප්‍රයත්න දරන කෙනෙක්. ඒ නිසා මේ මතුණු දුර්වලකම මම දුරු කරන්න ඕන කියලා ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් තමයි ඒ තනත්තා සිත පුහුණු කිරීමෙහි දක්ෂයෙක් වෙන්නේ. අන්න එහෙම తాවකාලිකව ටිකෙන් ටික ටිකෙන් ටික අපේ සිත පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා තමයි අර මනසේ මතුවෙන ක්ලේශයන් ඒ ඒ මොහොතේ දුරු කරන්නට తాවකාලික පුහුණුවක් ඇති වෙනවා. ඒවා දීර්ඝ කාලයක් අපේ මනසේ තහවුරු වෙනකොට කලක් අපේ මනසේ කෙලෙස් මතු නොවි පවතිනවා. ඊට පස්සේ තමයි නැවත නොහට ගන්නා ආකාරයෙන්ම මේ ක්ලේශයන්ගේ මූලයන් අපේ සිතෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන්නට පුළුවන්. එහෙනම් අපිට කරන්නට පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. මූලික වශයෙන් අපි මේ පරමාර්ථය හඳුනා ගන්න ඕනේ. පරමාර්ථයට අදාළ සාධක හඳුනා ගන්න ඕන, බාධක හඳුනා ගන්නට ඕන, උපාය කෞශල්‍ය හඳුනා ගන්න ඕන. ඊට පස්සේ පුහුණු වෙන්න ඕන. එතකොට දැන් මෙතනදී මොනවද සාධක වෙන්නේ? සාධක වෙන්නේ ඊට අදාළ ගුණාංග. තථාගතයන් වහන්සේ දේශනා කරනෝ දැන් යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙනකොට ඒතනත්තා සක්කාය දිට්ඨිය දුරු කළ යුතුය. අපි මුලින් තේරුම් ගමකෝ දුරු කරන්න ඕන දේවල් බාධක එහෙම නැත්නම් සෝවාන් ඵලයටපත් වෙන්නට බැරි වෙලා තියෙන්නේ මොකක් නිසාද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ සත්වයේ පුද්ගලයක ආත්මයක් කෙනෙක් හැටියට හිතන්න පුරුදු වෙලා තියෙන, දකින්න පුරුදු වෙලා තියෙන වැරදි දැක්ම. දැන් මේක නැවත නොහට ගන්නා ආකාරය ඒ කියන්නේ ආ මෙතන තියෙන්නේ නාම රූප ධර්ම ගොඩක් විතරයි. ඒතකොට අම්මා කියලා කතා කරන්නේත් නැහැ, තාත්තා කියලා කතා කරන්නේත් නැහැ, සැමියා බිරිඳ කියලා කතා කරන්නේත් නැහැ. නාම රූප කියලා කතා කරන මට්ටමට විකෘති වෙනවා කියන එක නෙමෙයි. සෝවාන් වෙච්ච කෙනාට මේ බිරිඳයි, මේ සැමියයි, මේ අම්මා තාත්තයි කියලා දකින්නට ආමන්ත්‍රණය කරන්නට සම්මුතිය පවත්වන්නට බාධාවක් නැහැ. ඒතනත්තා ඒ සම්මුතිය පවත්වමින් සම්මුති වශයෙන් කතා කරමින් ලෝකය නඩත්තු කරනවා සෝවන් ඵලයටපත් වෙච්ච අය විවාහ වෙලා දරු සම්පතොත් ලැබුවා. විසාකාව හත් අවුරුදු වයසේදී සෝවන් වුණු කෙනෙක්. දරුවෝ 20 දෙනෙක් ලැබුවා. 20ක්. එතකොට බන්දුල මල්ලිකාව බන්දුල සෙන්පතියගේ බිරිඳ හත් අවුරුදු වයසේදී සෝවන් වුණු කෙනෙක්. ඇය විවාහ වෙලා දරුවෝ 30 දෙනෙක් ලැබුවා. එතකොට මේ විදිහට අතීත කාලේ සෝවාන් වෙච්ච අය ලෝකය ලෝකය හැටියට පැවැත්තුවා. නමුත් ඒ අය දන්නවා මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ නාම රූප ධර්ම සමූහයක් පමණයි පවතින්නේ. හැබැයි ලෝකය ලෝකය හැටියට පවත්වන එක ඒගොල්ලෝ විකෘති කරගත්තා. දැන් අද වෙලා තියෙන්නේ අද සෝවාන් වෙන්න ලෑස්ති වෙනකොටම ගොඩක් දෙනා කරන්නේ දැන් සමහරව අපිත් එක්කලා කතා කරනවා දැන් මේ ජීවිතේ සෝවාන් වෙන්න උත්සාහ කරනවා. දැන් ඒ සඳහා මොකද්ද කරන්න කියලා අහුවාම හුඟක් දෙනාගේ අදහස තමයි දැන් බිරිඳ අතහරිනවා, සැමියා අතහරිනවා. ඒ අබු සැමියන් වශයෙන් තියෙන සබඳතා සියල්ලක්ම ඒවා නොසලකා හරිනවා. එහෙම නැත්නම් දැන දැනම ඒවයින් බැහැර වෙනවා. ඊළඟට දරුවන් පිළිබඳ වගකීම් දරන්න ලෑස්ති නැහැ. දරුවෝ හදන්න ලෑස්ති නැහැ. ඇයි ඒවෙන් බන්ධන වැඩි වෙනවා, සසර දිග්ගැස් වෙනවා. ව්‍යාපාර කරන්න සූදානමක් නැහැ. ඒවා දියුණු කරගන්නට උනන්දුවක් නැහැ. එතකොට දැන් අවසානයේ මොකද්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළන්නේ මේ අවබෝධයයි ඇති කරන්න ඇත්තේ. මෙතන සත්‍යයේ පුද්ගලයක් නැහැ කියන අවබෝධයයි. ඒ අවබෝධය ජනිත කරනව වෙනුවට සත්වයෝ පුද්ගලයෝ බැහැර කරන්නට තමයි හුඟක් දෙනා උත්සාහ එතකොට බැහැර කළ යුත්තේ දුරු කළ යුත්තේ අවිද්‍යාව සහ තෘෂ්ණාවයි ඒ අවිද්‍යාව සහ තෘෂ්ණාව තියාගෙන අද ලෝකේ බොහෝ දෙනා පුද්ගලයෝ ද්‍රව්‍ය ස්ථාන වරප්‍රසාද තනතුරු ඒ ටික අයින් කරන්න ඒ ටික නවත්තන්න තමයි මුලින්ම හදන්නේ. ඒ ටික නැවැත්තුවොත් තමයි අපිට කෙලස් නසන්න පුළුවන්. ඒතර අතීත කාලේ අපිට පෙන්වනවා ඒවා පවත්තලා තියෙනවා ක්ලේශයන් නවත්තලා තියෙනවා. එහෙනම් මෙතනදී අපි පටලව ගන්නෙ නැතිව කාරණේ පැහැදිලිව තේරුම් ගන්න ඕන ලෝකේ ලෝකයේ හැටියට පවත්වන්නට ඕන ඒවා සම්බන්ධව තියෙන අවිද්‍යාව සහ තෘෂ්ණාවයි දුරු කළ යුත්තේ අවිද්‍යාව කියලා කියන්නේ අනවබෝධය නොයැටහීම ඒ නොයැටහෙන නිසායි අපි මේ වැරදි වැටහීම් වල එල්බගෙන සිටින්නේ වැරදි දෘෂ්ටි වල එල්බගෙන සිටින්නේ එතකොට තෘෂ්ණාව නිසායි අපි මේ දේවල් දැඩිව මානසික උපාදාන කරගෙන තියෙන්නේ උපාදාන කරගන්නට අවශ්‍ය නැහැ. කෑම කන්නට ඕන. කුසගිනි නිවන්න, කය පවත්වන්න. හැබැයි කෑම කන්නේ තෘෂ්ණාව වැඩි කරගන්නට නෙමෙයි. ඒ නිසා කෑම කනකොට රස තෘෂ්ණාව ඇති කරගෙන නිනව නැතුව කන්න ඕන කියලා නියමයක් නැහැ. හැබැයි රස තෘෂ්ණාව නිසා කෙලස් වැඩෙනවා කියලා අපි කෑම නොකා ඉන්නට ඕනෙත් නැහැ. යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් කෑම කනකොට තෘෂ්ණාව වැඩෙනවා. ඒ නිසා මම කෑම නොකා ඉන්න ඕන. එතකොට ඒ මනුස්සයාට පවතින්නට බෑ. ඒ වගේ තමයි දරුවෝ හදනකොට කෙලස් වැඩෙනවා. එතකොට ගෙවල් දොරවල් හදන්න ගියාම කෙලස් වැඩෙනවා. ධනය හම්බ කරන්න ගියාම කෙලස් වැඩෙනවා කියලා යම්කිසි කෙනෙක් ඒවා නොකර සිටින්නට උත්සාහ කරනවා නම් ගිහිව ඉඳගෙන ඒතනත්තා කෑම කනකොට කෙලස් වැඩෙනවා. ඒ නිසා මම කෑම නොකා ඉන්නවා කියලා තීරණය කරන්නා වගේ තීරණය. ඒකට කියන්නේ අත්ත කිලමතානුයෝගයයි. නිවැරදි මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි සමචර්යාව නෙමෙයි විකෘතියකට යනවා. ලෝකය කඩාකප්පල් කරන තැනට. එතකොට තෘෂ්ණාව ක්ලේශයන් දුරු කරන තැනකට නෙමෙයි. පැවැත්විය යුතු දෙයි නවත්තන්න හදන. නැවැත්විය යුතු දෙ නෙමෙයි. නවත්තන්න ඕනේ ඒවා දෝරේ ගලාගෙන ඒවා පවතිනවා. අවිද්‍යාව, තෘෂ්ණා, උපාදාන ඒවා පවතිනවා. හැබැයි අර පවත්වා ගන්නට ඕන දේවල් ටික මුලින්ම අතහැරලා දාන්නට වෑයම් කරනවා. එනිසා අපි මෙතනදී තේරුම් ගන්න ඕන අපි නඩත්තු කරගන්නට ඕනේ මොනවද ප්‍රහාණය කරන්න ඕන මොනවද ප්‍රහාණය කළ යුත්තේ අවිද්‍යාව සහ තෘෂ්ණාව පෙරදරිකටගත් සියලු ක්ලේශයන් මානසික දුර්වලකම් පවත්වන්න ඕන කරන්නේ ලෝකය වගකීම් යුතුයකම් අවශ්‍යතා ඒවා නඩත්තු කරගන්නට සිද්ධ වෙනවා තමන් විවාහ වෙන්නේ නැතුව ඉන්නට තීරණය කරනවා ඒක වෙනම කාරණා විවාහ වුණත් ඊට පස්සේ දෙදෙනා කතා කරගෙන Taman ඉක්ම ගිහිල්ලා පැවිදි වෙන්නට තීරණය කරනවා ඒක වෙනම කාරණයක්. බෑ විවාහ වෙලා ඉඳගෙන ඒ විවාහ සංස්ථාව තුළ විකෘතිතා ඇති කරනවා නම් ඒක නිර්වාණගාමිනී මාර්ගය නෙමෙයි. ගිහියා කියන්නේ ගිහියෙක්, පැවිද්දා කියන්නේ පැවිද්දෙක්. එතකොට මේ ප්‍රകൃතිය හඳුනාගෙන මේ ප්‍රകൃතිය මත පිහිටන්නට පුළුවන් කෙනෙකුට පමණයි යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේ මූලික කාරණා අපි විශේෂයෙන් වටහා ගන්නට ඕන. ඊළඟට දුරු කළ යුතු දැන් එතකොට සක්කාය දිට්ඨිය දුරු කරන්න සත්ව පුද්ගල ආත්ම සංඥාව ඒ දෘෂ්ටිය දුරු කරන්නට ඕන. ඒක දුරු කිරීම සඳහා අපි කුමක්ද කළ යුත්තේ? මේ සත්වයේක පුද්ගලයේක ආත්මයක්ය මමය කියලා හිතාගෙන ඉන්න මේ පංචස්කන්ධය බෙද බෙදා බලන්න පුහුණු වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මුලින්ම බෙදා දක්වනවා මෙතන තියෙන නාම රූප කියලා කොටස් දෙකක් එක්කෙනෙක් නෙමෙයි මෙතන කොටස් දෙකක් තියෙන නාම සහ රූප ඊට පස්සේ බුදුහාමුදුරු ආයක පහට බෙදලා පෙන්නනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කොටස් පහක් මෙතන තියෙනවා ආපහු බුදුරජාණන් වහන්සේ ඒවා ආයතන වශයෙන් බෙදා දක්වනවා කොටස් 12ක් මෙතන තියෙනවා ආපහු ධාතු වශයෙන් බෙදා දක්වන කොටස් 18ක් මෙතන තියෙනවා. ආපහු පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා දක්වනවා. රූපය කියන්නේ සූක්ෂම කොටස් 28යි. සිත කියලා කියන්නේ මූලික ශක්තිය ක්‍රියාත්මක වෙනවා 89 ආකාරයකට. ඊළඟට චෛතසික කියලා කියන්නේ එකක් නොවේ සූක්ෂම ගුණාංග 52ක්. රූපය බෙදනවා 28කට, සිත බෙදනවා 89කට, චෛතසික හේවත් සිතේ හට ගන්න ගුණාංග බෙදනවා 52කට. දැන් ඔය බෙදන්න පුළුවන් උපරිමය. අන්නේ උපරිමයට බෙදලා ඒවාෙහි ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා හඳුනා ගන්නකොට තමයි අපිට වැටහෙන්න ගන්නේ මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ මේ සූක්ෂම නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය එකතුව මත සිද්ධ වෙන ක්‍රියා සමූහයක් දැන් තේජෝ ධාතුව කියලා කියන්නේ දවන ස්වභාවයෙන් යුක්ත. ඒකේ ක්‍රියාව තමයි දැවීම. ආපෝ ධාතුවේ ස්වභාවය තමයි බන්ධනය කිරීම. එතකොට වායෝ ධාතුවේ ස්වභාවය තමයි පුම්බන ගතිය. ලෝභයේ ස්වභාවය තමයි ඇලෙන ගතිය. ද්වේෂයේ ස්වභාවය තමයි ගැටෙන ගතිය. සද්ධාවේ ස්වභාවය තමයි පහදින ගතිය. ප්‍රඥාවේ ස්වභාවය තමයි ප්‍රකට කරගන්නා ස්වභාවය. දකින ගතිය. අවිද්‍යාවේ ස්වභාවය තමයි අප්‍රකට වෙන ගතිය, අඳුරු වෙන ගතිය. මෙහෙම හැම ධර්මයකටම අදාළ කෘත්‍යයක් තියෙනවා, අදාළ ක්‍රියාවක් තියෙනවා. ඒවා ටික එකතු වෙනකොට තමයි දැන් මේ ක්‍රියාකාරීත්වයන් අපට පේන්නේ. මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ඇත්තේ නැහැ කියන එක වැටහෙනවා. දැන් උදාහරණයක් හිතට අපි ගමුකෝ රොබෝ යන්ත්‍රයක්. රොබෝ කියන්නේ යන්ත්‍රයක් කියලා අපි දන්නවා. වර්තමානයේ විද්‍යාව තාක්ෂණය යම් ප්‍රමාණයකට හරි අපි අහලා හරි තියෙන නිසා අපිට තේරුම් ගන්න පුළුවන් රොබෝ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි යන්ත්‍රයක්. හැබැයි ඒක මිනිස්රුවක් වගේ හදලා අපි කතා කරනකොට උත්තර දෙන්න, අවශ්‍ය දේ සම්පාදනය කරලා දෙන්න මේ සියල්ල ක්‍රියාත්මක වෙනකොට අපි නොදැනුවත්වම අපට හැඟීමක් ඇති වෙනවා රොබෝ කෙනෙක් කියලා. යන්ත්‍රයක් කියන උපකරණයක් කියන සංඥාව ගිලිහිලා ගිහිල්ලා අපට කෙනෙක් කිය පුද්ගලයෙක් කියන හැඟීමක් ඇතිවෙනවා. ඇයි අර පුංචි පුංචි කොටස්වල ක්‍රියාකාරීත්වයන් එකට ක්‍රියාත්මක වෙනකොට අපට ඒවා වෙන් වෙන්ව නෙමෙයි පේන්නේ එක්කෙනෙක් වැඩ කරනවා වගේ. නමුත් ඇත්තට මෙතන කරන්නේ අර ලෝහ ද්‍රව්‍ය එතකොට රබර් ප්ලාස්ටික් මේ ගොඩක් ಜಾති එකතු කරලා ඒ ආකෘතිය හදලා ඒකේ විද්‍යුත් පරිපත හදලා ඊට පස්සේ ඒකට යම්කිසි මෘදුකාංග එකතු කරලා බාහිර රූප ශබ්ද ආදී ග්‍රහණය කරගන්නට පුළුවන් යම් යම් උපකරණ සවි කරලා මේ සියල්ලෙහි ක්‍රියාකාරීත්වය තමයි එතන වෙන්නේ. නමුත් ඒවා බෙදලා බෙදලා වෙන් කරලා බැලුවොත් තමයි අපට ඇත්තම දැනෙන්නේ එතන කෙනෙක් නැහැ කියලා. නමුත් බාහිරින් බැලූ බැල්මට ඒක යන්ත්‍රයක් හැටියට නෙමෙයි පුද්ගලයෙක් හැටියට සංඥාවක් අපට ඇති අන්න ඒ වගේ දීර්ඝ කාලයක් සසරේ තමන්ය මමය කියලා මේ පංචස්කන්ධය සම්බන්ධ වැරදි දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. ඒක નિවරදි කරන්න නම් අපි කොටස් කොටස් බෙද බෙදා බෙද බෙදා බලන්නට ඕන. එහෙම බෙදලා බලනකොට තමයි ඒවාහි ස්වરૂපය අපට වැටහෙන්නේ. දැන් ලෝභය ඇති වුනහම අපිට හිතෙන්නේ මම කැමතියි ඒකට. මම කැමතියි කියලා එකක් නෙමෙයි එතන තියෙන්නේ. කාන්දම ඇල්ලුවෙන් පස්සේ ඒකට ඇද ගන්නා ලෝහ જાති ඒ කාන්දමට ඇදිලා එනවා. දැන් මේ කාන්දම කියනවද මම මේ යකඩ කෑලි වලට කැමති ඒ නිසා තමයි මං ඇදග. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඒ කාන්දමට යකඩ ඇදිලා එනවා. ඒක තමයි එහි ස්වභාවය, එහි කෘත්‍යය. ඒ වගේ තමයි ලෝභය මතුවෙනකොට ඒ ලෝභයට හිත කරදේ සමීප කරගන්න ඇද ගන්නට තමයි වෑයම් කරන්නේ. ඉතින් මේවා හරියට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ චිත්ත චෛතසික රූප ධර්මයන් සූක්ෂම වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරයෙන් බෙද බෙදා බැලුවොත් තමයි ඒවා බෙද බෙදා බලන්නට අපට අවස්ථාව සලස්සලා දෙන්නේ අභිධර්මය තුල. ඒ නිසා යම් ප්‍රමාණයකට අභිධර්මයේ පිළිබඳ වැටහීමක් ඇති කරගෙන මේ නාම රූප ධර්මයන්ගේ සූක්ෂම බෙදීම් ඒව අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවය එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන හැටි මේවා ටිකෙන් ටික අධ්‍යයනය කරන්න අපි වෑයම් කරන්න ඕන සෝවාන් ඵලයටපත් වෙන්නට අවශ්‍ය නැහැ. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් දැන් සුනීත සෝපාක ඒ වගේ අය දැන් ওই අභිධර්ම ඉගෙනගෙනද සෝවාන් උනේ රහත් උනේ නෑ. එහෙම තමයි අපිට පේන්නේ. අභිධර්මයට විරෝධය පාන අයත් ඔය ඔය ප්‍රශ්නනේ මතු කරන්නේ. ඒතර සුනීත කතල ඇද ඇදා ඉඳලා ඊට පස්සේ මහාන වුණා රහත් වුණා. සෝපාක කුඩා දරුවෙක් හැටියට ප්‍රශ්න කීපයක් අහුව රහත් වුණා. දැන් මේගොල්ලෝ කවද්ද අභිධර්ම ඉගෙන ගන්නේ? එහෙම තමයි ප්‍රශ්නක. ඒගොල්ලෝ මේ ජීවිතයේ අභිධර්ම ඉගෙන ගත්තේ නැති වුණාට සාංශාරික වශයෙන් බුදුවරු ඇසුරු කරලා රහතන් වහන්සේලා ඇසුරු කරලා උන්වහන්සේලාගේ ධර්මය අහලා මේ ගැඹුරු ධර්ම න්‍යායන් ප්‍රගුණ කරලා ඒ පිළිබඳ විචක්ෂණ භාවයටපත් වෙලා එහි පූර්ණත්වයටපත් වෙලා හිටපු නිසා තමයි අවසාන මොහොතේ සියල්ල මතු කරගන්නට පුළුවන්. ඉපදිච්ච ආත්ම භාවය දුර්වලයි කියලා. ඒක තීරණය වෙන්නේ කුසල කුසල කර්මයත් එක්ක. කුසල කුසල කර්මය වෙනම එකක්. තමන්ගේ ප්‍රඥාව වෙනම එකක්. ඒ ප්‍රඥාව සසරේ දිනු කරලා තියෙනවා නම් කොච්චර දුර්වල ආත්ම භාවයක් ලබලා තිබුණා වුණා ප්‍රඥාව ප්‍රබල නම් ඒතනත්තට වහා දහම් කරුණු අවබෝධ කරගන්න මොනතරම් මහේශාක්‍ය ආත්ම භාවයක් ලබාගෙන හිටියත් දැන් කොසල් රජුරුව මුළු කොසල ජනපදයටම අධිපති. හැබැයි ඉතින් අර සුනීතට සෝපාකට කරගන්න පුළුවන් වෙච්ච වැඩේ කරගන්න බැරි ඇයි ඒ පුණ්‍ය ශක්තිය මහේශාක්‍ය වුණාට ප්‍රඥාව වැඩිලා නැතිනම් ඒක අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් කසල සෝදකයද රජුද කියන කාරණේ නෙවෙයි ධර්මය අවබෝධ වෙන්නේ. සසරේ මනස ඒවා පිළිබඳ විචක්ෂණව ප්‍රගුණ කරලා තියෙන්නට ඕන. එහෙම ප්‍රගුණ කරලා නැතිනම් ඉතින් මේ ජීවිතේ හරි ටික ටික එහෙම ප්‍රගුණ කරන්න වෑයම් කරන්න අපිට මේ සූක්ෂම කාරණා කියනකොට හිතනකොට වැටහෙනවා නම් අවබෝධ වෙනවා නම් එතනින් පස්සේ සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ කියන ප්‍රත්‍යක්ෂ භාවය මත අපිට කටයුතු කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. එහෙම බැරි නම් එහෙම ඒ සඳහා Taman තුල බාධක මතුවෙනවා කියලා වැටහෙනවනම් ඒ බාධකේ දුරු කරන්න යලි යලිත් ඒවා බෙද බෙදා විශ්ලේෂණය කර කර බලන්න ඒ නිසා සියලු දෙනා අභිධර්ම ඉගෙන ගත යුතුයි කියලා නියමයක් නැහැ. එහෙම වෙන් කරලා බෙදා හඳුනා ගන්නට බැරි නම් ඒතනත්තා අභිධර්ම ඉගෙන ගන්නට සිද්ධ වෙනවා. ඒකේ තේරුම මොකද්ද? ඔහු ඒවා කලින් ප්‍රගුණ කරලා අඩු නිසා. එතකොට මේ ජීවිතේ සමහර කෙනෙකුට උප්පත්තියෙම පිහිටි හැකියාවන් තියෙනවා. සමහරුන්ට උපතින්ම ඉවසන්න පුළුවන්. ඒගොල්ලෝ එහෙම කුපිත වෙන්නේ නැහැ. එහෙම උපතින්ම ඉවසීම තියනවා නම් ඒ තැනත්තට එතන ඉඳන් ඉතුරු වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ආ ඉවසීම පුහුණු කරන්න දෙයක් නැහැ ඒ තැනත්තට. හැබැයි ඒ උපතින් මේ හැකියාව සසරේ ගෙනල්ලා නැතිනම් මේ ජීවිතේ ඉවසන්න පුරුදු වෙන්න වෙනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒ තැනත්තට ද්වේෂය දුරු කරන ක්‍රම, මෛත්‍රිය, ශාන්තියව පුහුණු කරන්න වෙනවා. ඉතින් ඉතින් අරයට ඕනේ නැහැනේ. එයාට ඕනේ නැහැ කියලා හරියන්නේ නැහැ. එයා සසරේ පුහුණු කරලා තියෙනවා. Taman ළඟේ කෞශල්‍ය නැතිනම් Tamanට ඒක ප්‍රගුණ කරන්න වෙනවා. ඒ නිසා මේ නිර්වාණගාමිනී මාර්ගය අනුන්ට සාපේක්ෂව පුහුණු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනුන් දිහා බලලා තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තම තමන්ට අනන්‍යයි. තමනුයි තීරණය කළ යුත්තේ ඒ පරමාර්ථය සාධනය කරගන්නට කොතෙක් සාධක මගේ ළඟ තියද කොතෙක් බාධක තියද ඒ බාධකයේ ප්‍රමාණය අනුව අපි බාධකේ දුරු කරන්නට අදාළ ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි එතකොට ඒ විදිහට සක්කාය දිට්ඨිය දුරු කරන්නට අපි කොමක්ද කළ යුත්තේ මේ නාම රූප ධර්මයන් බෙද බෙදා විශ්ලේෂණය කරමින් බලන්නට පුහුණු වෙන්නට විභජනය කරන්නට බෙදා වෙන් කර බලන්නට ආපහු සංයෝග කරන්නට බෙදලා වෙන් කරලා හඳුනා ගන්නත් ඕන එකතු වෙනකොට මොකද්ද වෙන්නේ කියලා නැවත සංයෝග කරමින් බලන්නත් ඕන. ඒතර මේ වැඩපිළිවෙල තමයි පටිච්ච සමුප්පාදය තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙමනම් සෝවාන් වීම සඳහා අපි දියුණු කළ යුතු ගුණාංගයක් තමයි කොමක්ද? හේතුඵල ධර්ම න්‍යාය පිළිබඳ ප්‍රඥාව. නාම රූප වශයෙන් ධාතු වශයෙන් මේවා සූක්ෂමව බෙදා බලන්නටත් ඕන ඒවා එකින් එකට ප්‍රත්‍ය වෙන හැටි ඉගෙන ගන්නටත් ඕන. එතකොට ඒක තමයි පටිච්චසමුප්පාදය තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අර සූවිසි ප්‍රත්‍යවල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙමනම් දුරු කල යුත්තේ සක්කාය දිට්ඨියයි ප්‍රගුණ කල යුත්තේ කුමක්ද? හේතුඵල ඥානයයි. ඊළඟට විචිකිච්ඡා විචිකිච්ඡාව කියලා කියන්නේ මොකද්ද? සැකය. මොකක් ගැන සැකය? බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන, පෙර භවය ගැන, මතු භවය ගැන, පෙර භවය සහ මතු භවය ගැන, පටිච්ච සමුප්පාදය ගැන, ත්‍රිශික්ෂාව ගැන මේවා ගැන ඇති වෙන සැක. ඒ සියලුම සැකවලට ප්‍රධාන හේතුව මොකක්ද? හේතුඵල ප්‍රඥාව අවදි වෙලා නැති බව. එහෙමනම් ඒ සැක කරන්නට අපි දිනු කල යුත්තේ කුමක්ද? හේතුඵල වශයෙන් දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගන්න. හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගන්නට නම් ඒ ධහම තේරුම් ගන්නට නම් අපිට ඒ ධහම දේශනා කරන බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. දැන් අද කාලේ බොහෝ අය ඉන්නවා දැනුගත් අය බුදුහාමුදුරුවෝ දෙසූ දේවත් පිළිගන්න ලෑස්ති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒවා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඉතින් එහෙම හිතලා කටයුතු කරන්න ගියොත් අපේ ඉන්ද්‍රියන්ට විද්‍යාත්මක උපකරණ වලට ප්‍රත්‍යක්ෂ වෙන දේවල් බොහොම සල්පයයි. ඊටු ටික ඔක්කොම ගිලිහෙනවා. ඇයිද? බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසයක් නැහැ. එහෙමනම් සද්ධාව දියුණු කරන්නට ඕන බුදුහාමුදුරුවෝ සර්වඥයි උන්වහන්සේ අවබෝධ කරගෙනයි මේවා දේශනා කළේ කියලා. හැබැයි සද්ධා මාත්‍රයෙන් විතරක් සෝවන් වෙන්න නිවන් දකින්න බෑ. උන්වහන්සේ දෙසූ දේ අපි තේරුම් ගන්නට නම් හේතුඵල වශයෙන් බෙද බෙදා විශ්ලේෂණ සංශ්ලේෂණ න්‍යාය දෙක පාවිච්චි කරමින් ඒවා නැවත නැවත බෙදා බලන්නට දක්ෂ වෙන්නටත් ඕන නැවත එකතු කරලා බලන්නට දක්ෂ වෙන්නත්. දීර්ඝ කාලයක් එහෙම කරනකොට තමයි මෙතන සත්‍යයක් පුද්ගලික ආත්මයක් නැහැ කියන බව අපිට තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම පෙර භවය, මතු භවය, මේ භවය, පටිච්චසමුප්පාදය මේ හැම එකක් පිළිබඳවම අපට පැහැදිලි වැටහීමක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණය තමයි සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියන්නේ මොකක්ද? සීලබ්බත පරාමාස හැටියට අපි කුඩා කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන අජවෘත, ගෝවෘත ආදී නිවනට උපකාර නොවන වෘත ක්‍රම. එතකොට දැන් ඉතින් අද ලංකාවේ ඉන්න බෞද්ධයෝ ගත්තාම අජවෘත රකින්න කෙනෙක් කවුරුත් නැහැ. ගෝවෘත රකින්න කෙනෙක් නැහැ. එතකොට දැන් ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයින්ට සීලබ්බත පරාමාස නැද්ද? අජෘත ගෝත රකින අය පේන්නත් නැහැ. එහෙනම් ඉතින් සීලබ්බත පරාමාසය දුරු වෙලාද මේ වෙනකොට? දුරු වෙලත් නැහැ. එහෙනම් මොකද්ද සීලබ්බත පරාමාස කියන්නේ? ඕනම මොහොතක ඒතනත්තා වැරදි ප්‍රතිපත්තියක් වැරදි විදිහට අල්ලා ගැනීමේ හැකියාව තියනවා කුමක් නිසාද නිවන සඳහා අනුගමනයේ කළ යුතු වැඩපිළිවෙල පිළිබඳ තවම ඒ තනත්තාට පැහැදිලි ප්‍රත්‍යක්ෂ වැටහීමක් නැති නිසා. එතනත් දුර්වලකම මොකද්ද? හේතුඵල ක්‍රියාව. ඒ කියන්නේ නිවනට උදව් වෙන්නේ කුමක්ද උදව් නොවන්නේ කුමක්ද කියලා හරියට තේරුම් අරගෙන නිවනට උපකාර වෙන දේ පුහුණු කරන්නට දක්ෂ වෙන්නට ඕන උපකාර නොවන දේ බැහැර කරන්න. අපි අර මුලින් කිව්වේ ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය, උපාය කෞශල්‍ය. එතකොට දැන් අපි හිතනවා දැන් සෝවාන් වෙන්න අවශ්‍ය දේ අපි දන්නවා. සෝවාන් වෙන්නට බාධක වෙන දේ අපි දන්නවා. අපි හරියට මේ මඟ ගමන් කරනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. හිතාගෙන හිටියට ඕනම මොහොතක වැරදි වැටහීම් ඇති කරගෙන අපි මුලා හැකියාව තවම තියෙනවා. හේතුඵලය පිළිබඳ ප්‍රත්‍යක්ෂ භාවයේ තවම මතු කරගෙන නැති නිසා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මස් මාංශ අනුභව කිරීමෙන් වැළකී සිටීම තමයි මෙත් වඩන්න පුළුවන් කියලා. Tamanගේ මස් මාංශ නොකෑමම උපාදාන කරගෙන ඒකම හුවා දක්වමින් ඒකෙන් අනිත් අය හෙලාතලා දකමින් Taman උසස් කොට සලකමින් මාන්නය සක්කාය දිට්ඨිය වැඩි කරගනිමින් ලෝකයේ සමග සංසන්දනය කරගෙන ඒක කෙලස් වඩන්නට මගක් කරගන්නවා නම් ඒ තනත්තාගේ මස් මාංශ කෑමෙන් වැළකීම විමුක්තියට නෙමෙයි හේතු වෙන්නේ සසර පැවැත්ම. ඒ මස් මාංශ කෑමෙන් වැළකීමම කෙනෙකුට ඕන නම් කෙලස් නසන මාර්ගයට සහයක් කරගන්නටත් පුළුවන්. මම සත්තු මරන්නේ නැහැ. මම සත්තු මරන්න අනුබල දෙන්නෙත් නැහැ. මම මරපු සතෙකුගේ මාංශ අනුභව කරන්නෙත් නැහැ. මොකටද මට? ඒ විදිහට තමන්ගේ මනස අනතිමානීව ප්‍රගුණ කරන්න පුළුවන් නම් ලෝකෙට පෙන්වන්න නෙමෙයි. ලෝකයා ඉහලා තලා දකින්න නෙමෙයි. තමන් සුවා දක්වන්නට නෙමෙයි. තමන්ගේ ප්‍රතිපත්තිය තුල ගුණ නුවණ වඩන්නට. ප්‍රඥාවෙන් තමන්ට මේ මාර්ගය අනුගමනය කරන්න ඕන නම් පුළුවන්. කෙලස් නසන්නට උදව්වක් වෙනවා. එතකොට මස් මාංශ කෑමෙන් වැළකීම නිර්වාණගාමිනී මාර්ගයට සහාය වෙනවද? එය සීලබ්බත පරාමාසයක් වෙනවද කියලා තීරණය වෙන්නේ අපි ඒක පුහුණු කරන රටාවක්. එතකොට අපි ප්‍රගුණ කරන බොහෝ දේ සිල් රැකීම, බණ ඇහිීම, භාවනා කිරීම මේ හැම දෙයක්ම නිවන් මඟට උපකාරක මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. නමුත් අපි ඒවා ප්‍රගුණ කරන විදිහ අනුව තමයි අපි නිවන් මඟටද ඒකෙන් යන්නේ? එහෙම නැත්නම් කෙලස් වඩවා ගන්නා පටලැවිල්ලකටද අපි යන්නේ කියන එක තීරණය. එහෙම තෝර බේර ගන්න බැරි වෙන්නේ ඇයි? හේතුඵල වශයෙන් දේවල් ක්‍රියාත්මක වෙන විදිහ නොඇතහෙන නිසා. එහෙමනම් අපි දුරු කළ යුත්තේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. අපි ප්‍රගුණ කළ යුත්තේ සද්ධාව සහ හේතුඵල ප්‍රඥාව. නිවන් අවබෝධ සෝවන් ඵලයටපත් වෙනකොට ඒ තනත්තා තුළ ප්‍රගුණ වෙන්නේ මොනවද? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය කන්තේහි සීලේහි සමන්නා. ඔය කරුණු හතර තමයි තහවුරු වෙන්නේ. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය කෙරෙහි වෙනස් නොවන පැහැදීම. ඒ වෙනස් නොවන පැහැදීම කියලා කියන්නේ සද්ධාව තහවුරු වෙලා. සද්ධාව තහවුරු වෙන්නේ කුමකින්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාව නැතිනම් සද්ධාව තහවුරු වෙන්නේ ඒක අමූලිකා සද්ධා. ආකාරවතී සද්ධාාවක් වෙන්නේ ආකාරවතී සද්ධාාවක් වෙන්නේ ප්‍රඥාන්. ප්‍රඥාව කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධයි කියලා පිළිගන්නකොට අපේ ශාස්ත්‍රවරයා නිසා අපි බුද්ධාගමේ නිසා පිළිගන්න නෙමෙයි. බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධයි කියන්නේ ඇයිද කොහොමද සම්මා සම්බුද්ධත්වයටපත් උනේ? මේවා පිළිබඳව සොයලා විමසලා හේතුඵල වශයෙන් කෙනෙක් සර්වඥතා ඥාණයටපත් වෙන හැටි වටහා ගන්නකොට තමයි අපිට බුදුහාමුදුරුවෝ සර්වඥයි කියන බව සැක නැතුව තහවුරු කරගන්න පුළුවන්. ඒකට උදව් වෙන්නේ හේතුඵල ප්‍රඥාව. ඒතර හේතුඵල ප්‍රඥාව වැඩෙන වැඩෙන තරමට තමයි අපේ සද්ධාව තහවුරු වෙන්නේ. ඊට පස්සේ ධර්ම මාර්ගය ගැන අපිට විශ්වාසය ඇති වෙන්නේ කොහොමද? අපි හේතුඵල වශයෙන් දැනගෙන පුහුණු කරන පුහුණු කරන ප්‍රමාණයටයි. සංඝයා ගැන අපට සද්ධාව ඇති වෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා මේ පුහුණු කරන ප්‍රතිපදාව නිවනින් කෙලවර වෙන්නක් කියලා අපිට වැටහෙන්නේ කොහොමද? ඒ ප්‍රතිපදාවේ තම තමන් යෙදෙන යෙදෙන ප්‍රමාණයට. මේ විදිහට බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන අපේ පැහැදීම තහවුරු වෙන්නේ සද්ධාව තහවුරු වෙන්නේ හේතුඵල ප්‍රඥාව අවදි වෙන ප්‍රමාණය. ඊළඟට අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හොති. ඒ කියන්නේ Taman රකින්නේ පංච සීලය හෝ අට සීලය හෝ දස සීලය හෝ සාමනීර සීලය හෝ හෝටියක් සංවර සීලය හෝ ඒ Taman රකින්න සීලය paludu කරගන්නේ නැහැ. paludu වුණොත් paluduන බව දැනගෙන නිකන් ලෝකයේ ඉදිරියේ රඟ දක්වන්න යන්නේ නැහැ. ඒ අඩුව හදාගෙන පිරිසිදුව සිල් රකින්න Taman අවංකව කැපරෙනවා. අපි බොහොම සීලවන්තයෝ කියලා ලෝකෙට අඟවන්නට යන්නෙත් නැහැ. ඒ වගේම සීලයේ යම් paluddක් ඇති වුණා නම් ඒක වංචනිකව හංගන්න යන්නෙත් නැහැ. අවංක වෙනවා තමන්ගේ ප්‍රතිපත්තිය ගැන. ඇයිද? ලෝකේ රවට්ටන්නට නෙමෙයි මටයි කෙලස් නසන්න ඕන කියලා හරියට දැනගෙන තමන්ගේ බලදු බලකම් තේරුම් අරගෙන අවංකව ප්‍රතිපදාවෙහි යෙදෙනවා. එතනට යන්නේ කොහොමද? හේතුඵල ප්‍රඥාව. එහෙමනම් අවසානයේ අපිට සෝවාන් ඵලයට පත්වීම සඳහා අපි වඩා දියුණු කරගත යුත්තේ සද්ධාව සහ හේතුඵල ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපි මුලින්ම සිහිපත් කළානේ මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් මම කියලා කෙනෙක්වත් නැහැ කියන. දැන්තර කවුද මේ මේ වැඩ ටික හසුරුවන්නේ කවුද? ඒ හසුරුවන්නට අදාළ වෙන ධර්ම පහක් තියෙනවා. ඒවා හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. මං කියේ අර අභිධර්ම ඉගෙන ගන්න ඕනේ කියලා අභිධර්මයේ පැහැදිලි කරනවා ඉන්ද්‍රිය නමින් කරුණු 22. ඒ 22 ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ අධිපති භාවය දක්වයි. අවශේෂ චිත්තචෛසික ධර්මයන්ට නාම රූප ධර්මයන්ට ආධිපත්‍ය දරන්නට සමත් වෙන කරුණු 32ක් තියෙනවා ඉන්ද්‍රිය කියලා. එයින් චක්කු සෝත ගාන ජීවහා මේවට කියනවනේ ඉන්ද්‍රිය කියලා. ඇයි ඒවට ඉන්ද්‍රිය කියලා කියන්නේ? ඒ ඇස අණුව තමයි අවශේෂ නාම රූප ධර්මයන් හැසෙන්නේ. කන අණුව තමයි චක්කු විඥානය අණුව තමයි සෝත විඥානය අණුව තමයි එතනින් එහාට ජනිත වෙන සිත් තීරණය වෙන්නේ. මේ විදිහට අවශේෂ චිත්තචෛතසික ධර්මයන්ට නාම රූප ධර්මයන්ට අධිපති බව දරන නිසායි වහඳුනන ඉන්ද්‍රිය. හැබැයි ඇස කන අධිපති භාවයේ දරුවට ඒවා නිවන් මගට අපිව මෙහෙවනවද අපා මගට මෙහෙවනවද කියලා විනිශ්චයක් නැහැ. අපි අපා මගින් වළක්වලා අනිවාර්යයෙන්ම නිර්වාණ ගාමිනී මාර්ගයේ මෙහෙවන්නට උදව් වෙන අවශේෂ චිත්තචෛසික ධර්මයන් තමන්ට අනුකූලව හසුරුවලා ඒ චිත්තචෛසික ධර්මයන්ට ආධිපත්‍ය දරන්නට සමත් වෙන චෛතසික ධර්ම පහක් තියෙනවා ඒවා තමයි නිර්වාණගාමිනී මාර්ගයේදී ඉන්ද්‍රිය ධර්ම හැටියට විශේෂයෙන් සලකන්නේ මොනවද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒ ධර්ම වලින් එකක් හෝ අපේ මනසේ අවදි වෙනවා නම් සසර මගට නෙමෙයි අපහා මගට නෙමෙයි ඒ ධර්මය සමත් වෙනවා අවශේෂ චිත්තචෛසික ධර්ම සියල්ලක්ම Tamanට අනුකූලව නිර්වාණය දෙසට හසුරුවන. එතකොට එතන මම කියලා කෙනෙක් ඕන නැහැ, සත්වයක් ඕන නැහැ, පුද්ගලයෙක් ඕන නැහැ. සද්ධාව ඉපදුනා නම් ඒ සද්ධාවට අනුව අවශේෂ චිත්තචෛසික ධර්ම හැසිරෙනවා. ප්‍රඥාව ඉපදුනා නම්, වීර්ය ඉපදුනා නම්, සිහිය ඉපදුනා නම්, කුසල සමාධිය ඉපදුනා නම් එතන අවශේෂ චිත්තචෛසික ධර්ම ඊට අනුව හසුරුව. දැන් සැඩපහරක් තියෙනකොට ඒ සැඩපහරට වැටෙන දේවල් පහලට ගහගෙන යන්නයි තව කෙනෙක් ඕන නැහැ. කාන්දමක් තියෙන තැනක ඒකට යකඩ කෑලි සහ ඒ ලෝහ මිශ්‍ර දේවල් එතනට ඇදී එන්නට අය තව කෙනෙකුගේ මෙහෙවීමක් ඕන නැහැ. එතකොට ඒ කාන්දම ආධිපත්‍ය දරනවා අර යකඩ ඇද ගන්නට. ඊට අනුව ඊට අනුව තමයි එතකොට එතන තියෙන ඒ ලෝහය ක්‍රියාත්මක වෙන්නේ. අර කාන්දමට අනුකූලව. අන්න ඒ වගේ. එතකොට කාන්දම වඩා කුඩා වෙලා ලෝහය වඩා ප්‍රබල වුණොත් එතකොට ඒ කාන්දමට අණුව ඇදිලා යන්නේ නැහැ. ඊට පස්සේ ලෝහයේ පැත්තටයි කාන්දම ඇදිලා එන්නේ. <laughs> ඒ වගේ අපේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ප්‍රබල වෙනකොට තමයි අවශේෂ චිත්තචෛතසික ධර්මයන් ඊට අනුකූලව හැසිරෙන්නට පුළුවන්. හැබැයි ඒවා දුර්වල වුණොත් ඒවා යටපත් වෙලා අවශේෂ ධර්මයි සක්‍රිය වෙන්නේ වඩා බලවත්. ඒ නිසා අපි නිවන් දකින්නට කොච්චර ඉක්මනින් අපි තුල හැකියාව තියද මේ භවයේ නිවන් දකින්නවද ඊළඟ භවයේ නිවන් දකින්නවද තව ආත්ම කීයක් යනවද කල්ප කීයක් යනවද කියලා තීරණය වෙන්නේ කවුරුන් මතද මගේ රුචිකත්වය මත නෙමේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙන පමණ මේ මේ කාරණය පමණක්ම විශේෂ කොට දකින්නට බුදුරජාණන් වහන්සේට වෙනම ඥානයක් තියෙනවා මොකද්ද ඒ ඥානය ඉන්ද්‍රිය පරෝ පරියත්තතා ඥාන ඒ නිසා අන් කිසි කෙනෙකුට නැති තරම් බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙන ඕනම පුද්ගලයෙක් නිවන් අවබෝධ කරන්න කොතෙක් කල් ගත වෙනවද කියලා තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා කුමක් නිසාද මේ ඉන්ද්‍රිය ධර්ම වැඩුණු නොවැඩුණු බව දකින්න පුළුවන්. ඉතින් අද බුදුහාමුදුරුවෝ නැති නිසා අපිට බුදුහාමුදුරුවන්ගෙන් අහගන්න විදිහක් නැහැ. අද දැන් අපි අපටම තීරණය කරන්න වෙනවා මගේ චිත්තසංතානයේ කොතෙක් දුරට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියනවද? ඉතින් වැඩිලා තියනවද කියලා මගේ මනසේ නම් සද්ධාව තියෙනවා. මට නම් බුදුහාමුදුරුවෝ ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ කියලා අපි හිතාගෙන හිටියට හරියන්නේ විවිධ පැතිවලින් පරීක්ෂා කර කර බලන්නට ඕන අපේ සද්ධාව. දැන් මේ කාලේ වට විවිධ අභියෝග මතුවෙනවනේ. දැන් ওই පහුගිය කාලෙත් අර මොකක්ද බුදුහාමුදුරුවෝ සම්බන්ධව ප්‍රකාශනයක් දැන් ওই මහා ආందోලනයට ලක් වෙන්නේ. ඊළඟට පහුගිය කාලේ අර රටේ ප්‍රසිද්ධම ගායකයෙක් තමන්ට කටහඬ නැති වෙලා ඊට පස්සේ කටහඬ ලබා දුන්නා කියලා බුද්ධාගම පැත්තකට දාලා දෙවියන් වහන්සේ සරණ යන තැන. එතකොට ඒ අයත් හිතාගෙන ඉන්න ඇති අපේ සද්ධාව නම් paludu කරන්න බෑ. අපි නම් ওই සෙවිලි තහඩු ටිකක් දුන්නට, ওই රස්සාවක් අරන් දුන්නට අපි නම් ආගම වෙනස් කරන්නේ අපේ සද්ධාව කාටවත් එහෙම හොලවන්න බෑ කියලා හිතාගෙන ඉන්න ඇති. හැබැයි Tamanට දැනෙනම තැනකට පහර වැදුනට පස්සේ Tamanගේ සද්ධාව කොහේ යනවද කියලා හොයන්න. ඇයි අපි විවිධ පැතිවලින් අපේ මනස පරීක්ෂා කරලා නැහැ. හේතුඵල වශයෙන් බුදුහාමුදුරුවෝ ගැන අපි පැහැදිලා ඉන්නේ ඇයිද කියලා අපි සොයන්න ඕන විමසන්න. බුදුහාමුදුරන්ගේ රූපේ දැකලා අපි කුඩා කාලේ පැහැදිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා අපි පැහැදිලා ඉන්නේ. හැබැයි හැබෑවට බුදුහාමුදුරුවෝ ගැන පහදින්නට පුළුවන් වෙන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. විදර්ශනා ප්‍රඥාවෙන් හේතුඵලය ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය අපි ප්‍රගුණ කරන ප්‍රගුණ කරන තරමට තමයි බුදුරජාණන් වහන්සේගේ ඥාණය කෙබඳුද කියලා අපට වැටහෙන්න ගන්නේ. ඒ ධම දකින දකින ප්‍රමාණයටයි ප්‍රඥාව දෙන්නේ. ඒ සක්කුඩා කාලේ අපේ සද්ධාව වැඩෙනවා. බුදුරුවත් එක්කලා ටිකක් වැඩෙනකොට අපේ සද්ධාව වැඩෙනවා. බුදු ගුණත් එක්කලා තවත් වැඩෙනකොට අපේ සද්ධාව වැඩි යුත්තේ විදර්ශනා ප්‍රඥාවත් එක්ක. ඒ විදර්ශනා ප්‍රඥාවෙන් දියුණු කරගත් සද්ධාාවක් අපි තුල තියද විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්නට අවශ්‍ය කායික මානසික වීරයක් අපි තුල තියද ඒ විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්න අවශ්‍ය වෙන විදිහේ පිරිසිදු සිහියක් අපි ප්‍රගුණ කරමින් ඉන්නවද ඒ විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්න තරම් චිත්ත ඒකාග්‍රතාවයක් අපිට තියද ඒ බඳු විදර්ශනා ප්‍රඥාවක් අපේ සිත් සතන් තුළ අවදි වෙමින් පවතිනවද ඒ අනුව තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තීරණය වෙන්නේ එහෙම නැත්නම් දැන් මට සද්ධාව තියෙනවා දැන් මට ප්‍රඥාව තියෙනවා කියලා අපි තීරණය කරපු පමණට නෙමෙයි. එතකොට මේවාට උපකාර වෙන කරුණු හතරක් තමයි බුදුරජාණන් වහන්සේ අපි මාත්‍රිකා කළ සූත්‍රයේ දේශනා කරන්නේ. චත්තාරිමානි භික්කවේ සෝතාපට්ඨියංගානි මහණෙනි සෝවාන් වෙන්නට උපකාරක කාරණා හතරක් තියෙනවා. මොනවද සත්පුරිස සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපද මේවා අපි නිතරහන කාරණා සත්පුරුෂ සංසේව කියලා කියන්නේ තමනුත් අයහපතෙන් වැළකීලා අන් අය අයහපතෙහි යොදවන. තමනුත් අධර්මයෙන් වැළකීලා ධර්ම මාර්ගයේ ගමන් කරන අන් අයත් ධර්ම මාර්ගයේ යොමු කරන. මේ බඳු සත්පුරුෂයන්ගේ ඇසුර අපට වැදගත් වෙනවා මේ ගමනේදී. එහෙම නැති වුණොත් අපි නිවන් මගින් ගිලිහෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. සද්ධම්ම සවන මොන මොනවා හරි ඕපදූපහන එක නෙමෙයි අපට කෙලස් දුරු කරගන්න උදව් වෙන විදිහේ පටිච්චසමුප්පාදයේ ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය මතු කරන විදිහේ දේශනාව. ඒ කියන්නේ දැන් ඔය සමහරු කියන්නේ අනේ හැමදෙන්නේ අපට ඔය ජාතක කතා නම් වැඩක් නැහැ. අපට ගැඹුරු දහමක් දේශනා. ඒතර ජාතක කතා වැඩක් නැද්ද? ජාතක කතාවල වැඩක් තියනවා කොමක්ද? ඒ ජාතක කතාවේ තියෙන හේතුඵලය මතු කරගන්නට ඕන. ඒ ජාතක කතාවේ පෙන්වන ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය මතු කර ගන්න ඕනේ. එහෙම නැතුව නිකන් කතන්දරයක් කිව්වට ඒක නිවනට උදව් වෙන්නේ නැහැ. පත්තරේ තියෙන සිද්ධියක් හෝ අල්ලපු ගෙදර සිද්ධ වෙච්ච සිද්ධියක් හෝ ඕපදූපයක් වුණත් අරගෙන එහි තියෙන හේතුඵලය ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය මතු කර ගන්න පුළුවන් නම් ඒක සැබෑ දහම් කතාව. ඒ නිසා එබඳු දහම මතු කරන දේශනා ශ්‍රවණය කිරීම. එබඳු පොතපත කියවීම. ඊළඟට යෝනිසෝ මනසිකාරය ඒ සත්පුරුෂය ඇසුරු කරමින් සද්ධර්මය ශ්‍රවණය කරලා දැනගන්න කරුණු සිහියෙන් සහ නුවණින් නැවත නැවත විමස විමසා බැලීම. ඊළඟට ධම්මානුධම්ම පටිපද. සත්පුරුෂ ඇසුරක් තිබුණත් දහම අහන්නට ලැබුණත් විමසා බැලුවත් අවශ්‍ය තැන පුහුණු වෙන්නේ නැතිනම් තරහ ගන්න එක හොඳ නෑ කියලා අපිට සත්පුරුෂෝ කියා දීලා තියෙනවා. අපි ඒ දහම අහලා තියෙනවා. ඒක තේරුම් අරගෙනත් තියෙනවා. හැබැයි කෝප වෙනකොට අපි ඒක දුරු කරගන්න ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අර එකක්වත් වැඩක් නැහැ. එහෙනම් අවසාන කාරණේ විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද්ද? ඒ අහලා තියෙන, හිතලා තියෙන දහම අවස්ථාවෝචිතව පුහුණු කිරීම. මේ කරුණු ටික අපට හරියට හඳුනාගෙන ප්‍රගුණ කරන්නට පුළුවන් නම් ඒ ඒ ප්‍රමාණය මත තමයි මේ ජීවිතේ නිවන් දකින්නවද ඊළඟ භවයේ නිවන් දකින්නවද ආත්ම කීයකින් නිවන් දකින්නවද කල්ප කීයකින් නිවන් දකින්නවද කියන එක තීරණය වෙන්නේ ඒක තීරණය කරන්නේ මම හෝ බුදුහාමුදුරුවෝ හෝ දෙවියන් වහන්සේ හෝ නෙවෙයි. ඒවා තීරණය වෙන්නේ සාධක අවදි කරගෙන බාධක දුරු කිරීමෙහි දක්ෂතාවය මතයි. ඉතින් මේ කරුණ සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාව ප්‍රගුණ කරන් සෝවාන් ඵලය සඳහා අවශ්‍ය සාධක හඳුනාගෙන බාධක හඳුනාගෙන උපාය කෞශල්‍යයෙන් මේ බාධක දුරු කරමින් සාධක පුහුණු කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා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 පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා